මේ ගාථා ධර්මය තිලෝගුරු බුදුරජාන් වහන්සේ දේශනා කර වදාළේ රජගහනුවර වේළුවනාරාමේදී සට්ටිකෝඨ නැමැති ප්‍රේතයෙක් මුල් කරගෙනයි. එක්තරා අවස්ථාවක මුගලන් මහරහතන් වහන්සේත් ලක්කන රහතන් වහන්සේත් ගිජුගුළු පව්වෙහි වාසය කළා දිනපතා රජගහනුවරට පිණ්ඩපාතේ වඩිමින් එක දවසක් දහේම ගිජුගුළු පව්වෙන් බැහැලා පිණ්ඩපාතේ වඩින අතරේ මුගලන් මහරහතන් වහන්සේ එක්තරා තැනකදී මඳ සිනහාවක් පහළ කළා ලක්කන තෙරුන් වහන්සේ ඇසුවා මොකද ඒකට හේතුව කියලා මම දැන් කියන්නේ නැහැ භාග්‍යතුන් වහන්සේ ඉදිරියේදී ඒක විමසන්න කිව්වා. පස්සේ දෙනමම පිණ්ඩපාතේ වනදල බුදුරජාන් වහන්සේ ළඟට වැඩියාම ලක්කන තෙරුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේගේ සිනාවට හේතුව විමසුවා. ඒ අවස්ථාවේ මුගලන් මහරහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මම දුටුවා ගව් තුනක් පමණ විශාල ශරීරයක් ඇති ප්‍රේතයෙක් ගිජිකුළු පහුවෙන් බහින අතරේ ඒ ප්‍රේතයාගේ හිස මතට ගිනිගෙන දිලියෙන යකඩ ගුළු ගෙඩි 60000ක් වැටෙනවා වැටි වැටි ඒවා ඉස්සෙන අතරේ හිස් පැලිනා නමුත් නැවත නැවත හිස් සකස් වෙනවා ඒ හිස් සකස් වෙනවා ඉතින් මේ තරම් පුදුම සිද්ධියක් මම සතෙක් සත්වයක් දැකලා නැහැ කියලායි මට ඒ හිනාවක් පහළ වුණේ කියලා ප්‍රකාශ කළා බුදුරජාන් වහන්සේත් වදාලා මහණෙනි මම ඕක බෝධි මණ්ඩලයේම දුටුවා නමුත් මම ඒක ප්‍රකාශ නොකළේ මගේ වචනය විශ්වාස නොකිරීම නිසා සත්වයින් අකුසල් පුරා ගනිය කියලා හිතාගෙනයි දැන් මුගලන් තෙරුන් මට සාක්ෂි ස්ථානයේ සිටින නිසා මම මේ කියනවා ඒ කාරණේ ඇත්තයි කියලා. ඒකට සංඝයා වහන්සේලා විමසුවා මේ ප්‍රේතයාගේ අතීත ප්‍රවෘත්තිය ඔන්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන අතීතයේ බරණැස් නුවර පිටියා පිලෙක් පිලා කියලා කියන්නේ පින්නතුනි ඔය ඇවිදින්න බැරි තරම් අංගවිකල කකුල් දෙක වකුටු වෙච්ච සොකර කියලාත් කියන්නේ අන්න එහෙම කෙනෙක්. ඒ පිලා නගරයේ දොරටුව ළඟ තියෙන නුග ගහක් යට වාසය කළේ ඒකට එතෙන්ට ගෙනල්ලා දිනපතා දානම ඇති. මේ පිලා බොහොම දක්ෂයි ගල් කැට විදින්න. ගල් කැට විදීමේ ශාස්ත්‍රය පිළිබඳව. ඉතින් ගමේ ළමයින් ඇවිල්ලා කිව්වහම මේ ඒ නුග ගහේ කොළවලට විදලා අත්‍රූප අස්රූප ආදිය පෙන්눔 කරනවා. ඒ ළමයි කෑම බීම එහෙම දෙනවා. මේකයි ඒ පිලාගේ ආරක්ෂාව. එක දවසක් දා රජතුමා උයනට යන අතරේ මේ නුග ගහ යටට එනවා දැකලා අර ළමයි විගහට අර පිලා නුග මුල් අතරට දාලා දිව්වා. රජතුමා ගහ යටට ඇවිල්ලා ආවහම ඒ වෙලාවේ මධ්‍යහන වෙලාව නිසා ශරීරයට අර කොළවල සිදුරු වලින් එන ඒ හේවණල්ල වැටුනහම උඩ බැලුවා මේ සත්ත්ව රූප එහෙම දැකලා මේ කාගේ වැඩක්ද කියලා ඇහුවා. රාජපුරුෂයෝ කිව්වා මෙන්න මේ පිලාගේ වැඩක් කියලා. ඊළඟට පිලා ගෙන්නවලා රජුරෝ කියනවා මේ මගේ පුරোহিত බ්‍රාහමණවට තියෙනවා මුඛරිකමේ දෝෂයක්. ඒ කියන්නේ වාචාල බව. මම කෙටියෙන් යමක් ඇහුවාම ඒකට රාජ්‍ය කාරණයක් පිළිබඳව මහා හැල්ලක් කියන ගතියක් තියෙනවා. එයාගේ කටට එලිබෙටු විදින්න පුළුවන්ද කියලා ඇහුවා. ඒක මට පුළුවන් කිව්වා දෙවියන් වහන්සේ ඉඩුබෙට ගෙන්නවලා තිරයක් පිටිපස්සේ තිරයක් ඇතුලේ ඒ පුරোহিত යත් එක ඉඳගත්තොත් මම ඉතුරු හරිය කරන්නම් කිව්වා. රජ්ජුරෝ ඒ විදිහට සූදානම් කළා. අර පිලා කතුරු තුඩකින් තිරේ අහිලක් හදලා රජ්ජුරෝ කතාව ආරම්භ කළා. අර බමුණ කට අරින අරින සැරේට එළුබෙටි විදිනවා. එළුබෙටි නැලියක් විතර විද්දයි කියලා කියවෙනවා. ඉතින් ඒ එළුබෙටි විදලා ඉවරුනහම පිලා තිරය හෙව්ලලා සංඥාවක් දුන්න රජුරු එකෙන් තේරුම් ගත්ත එළුබෙටි ඉවරයි කියලා ඔන්න කියනවා. ආචාර්යනි ඔබ කතා කර හැටි කොහොමද කියතොත් මෙච්චර එළුබෙටි කිල්ලලත් ඔබ දන්නේ නැහැ කියලා ඔන්න එතකොට මේ බමුණට බොහොම ලැජ්ජ හිතිලා එදා ඉඳලා ඒ අර වාචාල පුරුද්ද අතහැරියා. රජුරුවත් මට ලොකු සැනසෙල්ලක් ලැබුණා කියලා අර පිලාට ඒ රජවරුන්ගේ ක්‍රමයක් තියෙනවා සබ්බට්ඨක කියලා කියන හැමදේම අටක් බැගින් වරප්‍රසාද වශයෙන් ප්‍රසාද පූජා තෑගි දුන්නා. ඒ වගේම නගරයේ දොරටු හතරේ ගම්බර හතරකුත් දුන්නා. දැන් එතකොට පිලාට ලොකු සම්පත්තියක් ලැබුණ මේ තමන්ගේ ගල් කැට විදීමේ ඒ ශක්තිය නිසා. මේක දැකලා එක්තරා ඒ නගරයේ මිනිහෙක් කල්පනා කරනවා මේ ශිල්පයේ කොයිතරම් වටිනවද කියතොත් මේ තැනැත්තට මෙහෙම සම්පත්තියක් ලැබුණා. මමත් මේ ශිල්පය ඉගෙන ගන්න ඕන කියලා පිලා ළඟට ඇවිල්ලා කියනවා ආචාර්යනි මට මේක උගන්වන්න කියලා. පිලා කිව්වා බෑ කියලා. නමුත් මේ මිනිසයා අර පිලාට දීර්ඝ කාලයක් තිස්සේ අත්පා සම්භාහන කිරීම ආදී උපස්ථාන කරමින් නැවත නැවතත් ඇවිටිලි කරලා ඉල්ලුවා මේ ශාස්ත්‍රය කියලා දෙන්න කියලා. ඔන්න ඉතින් පිලා අන්තිමේදී මෙයා මට මෙච්චර උපකාරයි කියලා කියලා දුන්න ශාස්ත්‍රය. ශාස්ත්‍රය ඔක්කොම ගන්නලා ඉවරුනහම පිලා අහනවා. දැන් ඉතින් ඔබ මොකද්ද කරන්නේ? මම මේ ශාස්ත්‍රය පරීක්ෂා කරනවා කියලා. මොකද්ද පරීක්ෂා කරන්නේ? කොහොමද පරීක්ෂා කරන්නේ කියලා. මම එළදෙනෙකුට හරි මිනිස්සෙකුට හරි බිදලා මරනවා කිව්වා. පුතේ ඕක කළොත් එහෙම උඹට ගෙවා ගන්න බැරි නෑක් වෙනවයි. මොකද ගව දෙනක් මැරුවොත් 100ක් දඩේ මිනිස්සෙක් මැරුවොත් 1000ක් දඩේ කියලා. එයා දන්න තරමට නීතිය කිව්වා. ඒක නිසා අම්මා තාත්තා නැති කෙනෙකුට නම් ඔන්න මොකක් හරි ඒ තමන්ගේ ශාස්ත්‍රීය දක්ෂකම පෙන්눔 කරන දෙයක් කරාට කමන්නේ කිව්වා. ඉතින් මේ මිනිහයාත් ගිහිල්ලා නගර දොරටුවේ බලාගෙන ඉන්න අතරේ ඒ කාලේ නගරයේ ඇසුරු කරමින් වාසය කළ අසුනෙත්ත කියන පසේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ නගරයට ඇතුල් වෙන අවස්ථාවේ පින්ඩපාත සඳහා මේ මිනිස්සයා දැකලා ඔන්න දැන් අම්මා තාත්තා නැති කෙනෙක් මට හම්බ වුණා කියලා ගල් කැටවලුක් වේදාගෙන ගියේ ගල් කැටයක් විද්දා පසේ බුදුරජාණන් වහන්සේගේ දකුණු කනට ඒ ශාස්ත්‍රයේ කොයිතරම් දක්ෂද කියතොත් ඒක වම් කණින් පිට වුණා පසේ බුදුරජාණන් වහන්සේට කියනවා වගේතරම් තද වේදනාවක් ඇති වුණා උන්වහන්සේට පිණ්ඩපාතේ වඩින්නත් බැරුව අහසින්ම තමන්ගේ කුටියට පන්සලට වැඩම කළා වැඩම කළා පිරිනිවන් පෑවා මිනිස්සු බලන් ඉන්නවා දාහනි බෙදන්න ආවේ නැති නිසා, බැලිය නැති නිසා මිනිස්සු ගියා ගිහිල්ලා දැකලා අඬන වැළපෙන්න පටන් ගත්තා. මේ මිනිහත් ගියා මොකද මේ මිනිස්සු දිවන්නේ කියලා. ගිහිල්ලා හපංකමට වගේ කිව්වා මේ මම මේ මගේ ඉලක්කයට මේ පසේ බුදුරජාණන් වහන්සේ මගේ දක්ෂකම පෙන්눔 කරන්න කරපු වෙයි කියලා කියුණා. මිනිස්සු ඔක්කොම එකතු වෙලා මේ පෞකාරය නිසා අපට පසේ බුදුරජාණන් වහන්සේ නැති වුණා කියලා එතනම තල්ලා තල්ලා මරණයටපත් කළා. ඒ මිනිසයා තමයි දීර්ඝ කාලයක් පොතේ කියවෙන හැටියට කල්ප ගණනක් දීර්ඝ කාලයක් නිරේ පැසිලා අර පාප කර්ම නිසා ඉතිරි විපාක අවශේෂ වශයෙන් තමයි මේ වගේ ගෞතුණක තරම් විශාල ශරීරයක් ඇතිව ඔය ප්‍රේතාත්ම භාවය ලැබුවේ කියලා බුදුරජාණන් වහන්සේ ඒ කාරණේ ප්‍රකාශ කළා. ඔන්න ඒක ආශ්‍රයෙන් මේ ගාථාව දේශනා කළා. මහණෙනි, මෝඩ පුද්ගලයන් ඔයාට ලැබෙන ඥාණය, දැනුම තමන්ගේම විනාශය පිණිසයි කියන අදහස දෙමින් යාවදේව අනත්ථාය ඤත්තං බාලස ජායති හන්ති බාලස සුක්ඛං සං මුද්ධමස විපාතයන් බාලයාට දැනුම ලැබෙන්නේ ඔහුගේ අනර්ථය පිණිසමයි හුදෙක් ඔහුගේ අනර්ථය පිණිසම බාලයාට දැනුම ලැබි එය ඔහුගේ ප්‍රඥාව නැමැති හිස සිඳලාමින් හිස කපා හෙලමින් ඔහුගේ කුසල කොට්ඨාසය විනාශ කරයි කියන අදහසයි ඒ ගාථාවේ තියෙන්නේ ඉතින් මේ කතාවත් ගාථාවත් ආශ්‍රයෙන් අපි බලමු යම් යම් දේවල් ධර්ම කාරණා මතු කර ගන්න. කතාවේ මුල් කොටසෙන් කියවෙන අර බමුණාගේ දුර්වලකම රජ්‍යරෝ රාජ්‍ය කටයුත්තක් පිළිබඳව විමසුවාම කතා කළ වේගය දැනගන්න පුළුවන්. අච්චර එළු බෙටි විදින තුරුත් දන්නේ නැහැ. ඒ බමුණාගේ දුර්වලකම. නමුත් අර පිලාගේ දක්ෂකම නිසා හොඳට ඕන අරකට හෝ පාඩමක් ඉගෙන ගත්ත බ්‍රාහ්මණයා ඊළඟට තියෙන්නේ අන්න අර පිලාගේ ගෝලයාගේ හපංකමයි. දැන් මේකේ තමයි මේ ගාථාවට අරමුණ වුණේ. තමන්ගේ දක්ෂකම පෙන්වන්න එයා කල්පනා කළා ඉස්සෙල්ලාම හිතුවේ ගවයෙකුට හරි මිනිසෙකුට හරි විදින්න කියලා. අන්න පිලා නීතිය පෙන්වලා දුන්නා. නමුත් ඒ ලෝක නීතිය විතරයි. ලෝක නීතිය පිළිබඳව නීතිඥ කමෙන් හැම දෙයක්ම කරන්න බෑ. ඊට වඩා බරපතල කර්ම නීතියක් තියෙනවා විශ්ව සාධාරණ. ඒ කර්ම නීතියට අනුව අර අම්මා තාත්තා නැති පසේ බුදුරජාන් වහන්සේට විදීමේ විපාක තමයි ආචාර කියලා තියෙන ධර්මයේ. උකතුලින් අපිට හිතා ගන්න පුළුවන් ධර්මමේ වටිනාකම් භෞතික වටිනාකමුත් ආධ්‍යාත්මික වටිනාකමුත් අතර වෙනස මේ කාලේ බොහෝ දෙනාව ප්‍රශ්න කරනවා. වෙන එකක් තබා මේ කතාව පවා උපහාසයට ලක් කරන්න බැරි කමක් නැහැ. ওই තරම් විශාල ශරීරය ඇති ප්‍රේතයෝ ඉන්නවාද කවුදෝ දැකලා තියෙන්නේ කොහොමද උක වෙන්නේ? ඉන්නතුනි මේ කර්මයේ අතීතයේ පඬිතෙන් හඳුන්වලා තියෙන කර්ම යන්ත්‍රය කියලා මහ පුදුමයි. කර්මයේ ක්‍රියාකාරීත්වය විපාක නොදී කර්මයක් ගෙවෙන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා. නාහම්බික්ඛවේ කතානං උපචිතානං කම්මානං අපපටි සංවිදිත්වා අභ්‍යන්ති කිරියන් වදාමි මහණෙනි මම කියනවා කරන ලද රැස් කරන ලද පාප කර්මවල විපාක නොදී කෙලවර වෙන්නේ කියලා. ඒක නිසා තමයි අර ශරීරය බිඳෙන්න බිඳෙන්න නැමත ඇති වෙන්නේ. ඔය අපායෙත් සිරිසක් අපායේ නිරය ආදී තැන්වල නැත්නම් කෙනෙකුට පුදු වෙන්න පුළුවන් අපිට මේ ඔය තරම් කියන උෂ්ණ ගිනි දරාගෙන කොහොමද ඉන්න නිරාසතුන් කියලා. කර්ම වේගයෙන්මයි පින්නතුනේ ඒක වෙන්නේ මහ පුදුම දෙයක් ඒක. බුද්ධ ඥාණයට හසු වෙන අභිඥාලාමීන්ට පෙනෙන මේ සිද්ධීන් මේ කාලේ අයට තේරෙන්නේ නැති නිසා තර්ක ඥානෙ මුල් කරගෙන මේවා හාසයට ලක් කරනවා. නමුත් විශ්ව සාධාරණ බුදුපසේ මහරහතන් වහන්සේලාට බේරෙන්න බැරි විදිහේ මහ පුදුම කර්ම නියාමතාවක් ලෝකේ පවතිනවා. ඒකේ භයානකත්වය මෙන් පෙන්눔 කරන්නේ. ඉතින් මේක ආශ්‍රයෙන් අපිට මේ යුගය ගැන හිතලා බැලුවත් දැන් මේ කාලේ අලුත් සොයා ගැනීමක් කියන එක කවුරුත් මහා ලොකු දෙයක් හැටියට සැලකන්නේ. කොයි විදිහේ දෙයක් හෝ ඒවා. පරිේශන කියන එකට ලොකු තැනක් ලැබිලා තියෙනවා මේ යුගයේ. ඒ පරිේශන වැඩි හරියක්ම අන්න අර කියාපු තමාගේම අනර්ථය පිණිස තමාගේ පමණක් නෙවෙයි මුළු සමාජයේ මුළු මහත් ලෝකයේම අනර්ථය පිණිස. දැන් ওই සමහර අලුත් සොයා ගැනීම සඳහා අසරණ සතුන්ගේ ජීවිත බිලිදෙන ආකාරය ගැන හිතලා බලනකොට එයා ඒ වගේ විපාක පක්ෂය ගැන හිතන්නේ නැහැ. සතුන් යොදා ගන්නවා. ඒ තමන්ගේ හපංකම ඔප්පු කරගන්න. නිෂ්පාදනවල ශක්තිය. ඥාටි උදායුධ පිළිබඳ බණ. ඒවා යුද්ධ බීමේදී යුද්ධයක් එනකම් බලන් ඉන්න. ඒ ආයුධවල ශක්තිය මැනගන්න. එතකොට ඒක තුලින් මෙන්නේ දැන් ওই කාලේ මේ මේ කාලේ බොහෝ දෙනා පරිසර දූෂණය කියලා කියනවා. එහෙන් පිටිම වායු ගෝලයක් විස වෙලා තියෙනවා. වෘක්ෂලතා ආදියත් විනාශ වෙලා යනවා. මේ ඔක්කොම අන්න අර බාලයට මේ කාලේ නම් අපිට බාලයා කියලා කියන්න ඉඩක් නැහැ. සෑහෙන උපාධි මාලාවක් තියෙනවා නම් එයාට බාලයා කියන්න අපිට ටිකක් මොකද්ද වගේ ඉතින් නමුත් පඬිතයා කියලා කියන්නත් බෑ බුද්ධ වචනයට අනුව. නමුත් වාසනාවට වගේ අතීතයේ යෙදෙන තව වචනයක් කියදෙනවා කොට අතිපඬිත කියලා. පඬිතකම ඉහභාගිය ගන්න. අන්න අතිපඬිත කියලා නම් කියන්න පුළුවන් එහෙම අයට. ඉතින් අන්න එහෙම අතිපඬිතකම නිසා ඊළඟට අර භෞතික ඒ දේවල් වලට ආධ්‍යාත්මික පක්ෂය කියන නොත්තක ඒවට තැන දීම නිසා ආත්ම ඝාතනය සියදිවි හානි කර ගැනීම මට්ටමටම පරිේශණය කියන එක ලෝකයා ලොකුවට ගන්න දෙයක් ඒකේ විපාක පක්ෂය මෙලෝ වශයෙන් පවා. ඇත්ත වශයෙන් එකස් කණාගේ දර්ශනීය වගේ දෙයක්. ඒ අයගේ සැලසුම් මෙලොවට පමණ මෙලොව ගැන හිතලා බැලුවත් ඇත්ත වශයෙන් අර දැන් ශතවර්ෂ ගණනක් තිස්සේ මේ ගිහි ඡන්ද මාර්ගය නිසා මේ විශ්වයෙන් පිටින් මනුෂ්‍ය ජීවිතේ නොගැලපෙන තැනක් තත්වයට යම් දවසක යම් අවස්ථාවක විනාශ වෙලා යන්න පුළුවන් මෙන්න මේ පරිේශන වලින් කියන ඒ අනාවැකිය දැන් කවුරුත් කියනවා එතකොට මේක ආශ්‍රයෙන් මේ වර්තමානය ගැන හිතන්න පුළුවන්. අතීතයේත් අර කියාපු අතිපණ්ඩිත විදියේ ශාස්ත්‍රවරු හිටියා. ඒකට කියනවා ඔය මිත්‍යා දෘෂ්ටික ශාස්ත්‍රුන් ගණනක් මිහිටියා බුද්ධ කාලයේ පවා. ඒ අයගෙන් බුදුරජාන් වහන්සේගේ දැඩි විවේචනයට ලක්වුණු ශාස්ත්‍රවරයා තමයි මක්ඛලි ගෝසාල. කොයිතරම්ද කියලාද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. මහණෙනි මට පේන්නේ නෑ මේ ලෝකේ මක්කලි මෝග පුරිසයා හිස් පුරිසයා තරම් බහුජන යාගේ අනර්ථය පිණිස දුක පිණිස උපදුන කෙනෙක් ඒ වගේ ප්‍රතිපදාවක් එවගේ ඉගැන්වීමක් කරන කෙනෙක් මේ මක්කලි ගෝසාලගේ දර්ශනය කොහොමද කියතොත් උපමා කරලා තියෙන්නේ ගම් මෝයක දැලක් දාන්නේ බොහෝ මසුන්ගේ අනර්ථය පිණිසයි ඒ වගේ මේ මක්කලි මෝග පුරිසයා මිනිස්සෙයින්ට දැලක් දාලා මිනිස්සෙයින් අල්ල ගන්නවා මොකද්ද එතකොට මක්කලි ගෝසාලගේ දර්ශනයේ තියෙන්නේ ඒක නියතිවාදයක්. සංසාර සුද්ධි කියලාත් කියනවා. එයා පිළිගන්නේ නැහැ හේතු ප්‍රත්‍ය අනුව සත්වයින්ගේ කිලිටි වීම හෝ පිරිසිදු වීම සිදු වෙනවා කියලා. සිතේ පිරිසිදු වීම හෝ කිලිටි වීම. ඒ වගේම මේ සත්වයින්ට තමන්ගේ කියලා කියන වීරයක් ශක්තියක් විමුක්තිය ලබා ගැනීම සඳහා එයා කිසිවක් නැහැ. නියති වශයෙන් සංසාරේ ගමන් කරලා බාලයාත් පඬිතයාත් වෙනසක් නැතුව මේ සංසාරයේ දුව කියලා ගිහිල්ලා කවදා හරි දුක් කෙලවර කරනවා ඉබේටම. ඉබේ වෙන දෙයක්, නියතියෙන් වෙන දෙයක් හැටියට. එයා දක්වන උපමා මොකද්ද? යම් කෙනෙක් නූල් පන්දුවක් වීසි කරාම. ඔක ලිහිලි කියලා කවදා හරි එම් පිටිම ලියනවා වගේ. මේ බාලයාත් පඬිතයාත් ඒ කවුරුත් ලෝකේ සංසාරයේම දුවලා ගිහලා ඔහේ නැති වෙලා යනවා. මේ කෙලවරක් වෙනවා කියලා. කර්මයට තැනක් දෙන්නේ නැහැ. හේතුප්‍රත්‍ය පිළිබඳ අවබෝධයක් නැහැ. ඔන්න ඔය විදිහේ විෂම දර්ශනයක් නියතිවාදයක්. එතකොට බුදුරජාණන් වහන්සේ ඒක විතරක් නෙමෙයි තවත් ඒ වගේම බොහෝ විට විවේචනයට ලක් කළ දර්ශනයක් තමයි අකිරිය වාදය කියන දර්ශනය දැක්වූ පූර්ණ කස්සප කියන ශාස්ත්‍රවරයා. එයාගේ දර්ශනයත් කියන්නේ ඔය පින්පව් කියලා දෙකක් නැහැ. සත්වයින් ඔය අපි දැන් කියන්නේ සතුන් මැරීම, හොරකම් කිරීම, පරදාර සේවනය, බොරු කීම් ආදීන් පවක් සිද්ධ වෙන්නේ නැහැ. දන් දීම ආදීන් පිනක් සිද්ධ වෙන්නේත් නැහැ. කොහොමද කියතොත් තියුණු මහත ඇති චක්‍රයකින් මේ මුළු මහත් පොළවේ ඉන සියලුම සත්වයින් මරලා කපලා එකම මස් පිටක් කළත් ඒ එපමණකින්වත් පවක් වෙන්නේ නැහැ කාටවත්. දන් දීම ඉන්ද්‍රිය দমনය සංයමය මේවා බොරු වැඩ. මේවා එකකින්වත් ඵලයක් නැහැ කියන අන්නේ විදිහට අකිරිය වාදයක්. කර්මයේ ප්‍රතික්ෂේප කරන රචනය. ඉතින් අන්නේ තර අතිපණ්ඩිතකම්. එපමණක් නොවේ ඒ ධර්මයේ දැක්කෙන ආනන්ද ස්වාමීන් වහන්සේ එක් අවස්ථාවක සන්දක කියන පරිබ්‍රාජකයට පෙන්ලා දුන්නා. දැන් මේ කාලෙත් බොහෝ දෙනා ඉහලින් තියාගෙන පුදන එකක් තමයි තර්කය කියන එක. නමුත් ධර්මානුකූලව ආනන්ද ස්වාමීන් වහන්සේ පෙන්ලා දුන්නා. තර්කයත් න්‍යායානුකූල වෙන්න පුළුවන් න්‍යාය විරෝධී වෙන්නත් පුළුවන්. තර්කයෙන් බලනකොට හරි. නමුත් කාරණේ වැරදි. ඔහොම දේවල් තියෙනවා. නමුත් තර්කය ම උපකාර කරගෙන බුද්ධ වචනය පවා ප්‍රතික්ෂේප කරන යුගයක් දැන් මේ උදා වෙලා තියෙන්නේ. ඒ නිසා තර්කයක් දෙපැත්තක අපේන අවයක් වගේ ඒක ඒකාන්ත සාධකයක් නෙවෙයි යම් කිසි දෙයක් සත්‍යමතාව මැනීමට. මේ විදිහේ පරිසරයක බුදුරජාන් වහන්සේ ඇතැම් අවස්ථාවල දැන් මේ කාලේ ඉන්න ඔන්න ඔය බුද්ධිවාදීන්ටත් ප්‍රයෝජනයක් ගන්න හැකි මහා බුදුම ධර්ම න්‍යායක් එක්තරා අවස්ථාවක හෙළි කළා. ශාලානමෙති බමුණු ගමට වැඩම කළ අවස්ථාවක ඒ ගෘහපතීන් බුදුරජාණන් වහන්සේ දකින්න වැඩියහම පැමිණියහම බුදුරජාණන් වහන්සේ අහනවා ගෘහපතියනි ඔබට ඉන්නවද යම්කිසි ශාස්ත්‍රවරයෙක් Tamanට ප්‍රියමනාප ශාස්ත්‍රවරයෙක් ඉන්නවද ශ්‍රද්ධාවෙන් එයාගේ ධර්මයේ පිළි අරගෙන පිළිපදින්න පුළුවන් විදිහේ අපිට එහෙම කෙනෙක් නැහැ කිව්වා බුදුරජාණන් වහන්සේ කිව්වේ නැහැ එහෙනම් මේ මං ඉන්නේ කියලා එහෙම කිව්වේ නැහැ මොන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එහෙනම් ගෘහපතියනි මම නුඹලාට එක් ධර්ම න්‍යායක් කියන්නම් ඒක හඳුන්වන්නේ අපන්නක ධම්ම කියලා අපන්නක ප්‍රතිපදාව වශයෙන් උත් හැඳින්වෙනවා 아무තු වචනයක් ඒක ඒක নানা විදිහට තෝරනවා මූලික අදහස දක්වන්නේ. අපන්නක කියලා කියන්නේ කිසි දෙගිඩියාවක් නැතුව ඒකාන්ත වශයෙන් නිගමනයකට එන්න පුළුවන් තුලනාත්මකව කිරා බලලා ගත්තු යම්කිසි තීරණයක් අනුව කොටිම කියතොත් ප්‍රශ්නයක් නැති කියන අදහසක් තියෙනවා. ප්‍රශ්නයක් නැතුවම Tamanට පිළිපදින්න පුළුවන් විදිහේ තරා ධර්ම න්‍යායක්. දැන් ඒ සාමාන්‍ය ලෝකේ කතාවක් තියෙනවා. හරි ගියත් හරි වැරදුනත් හරි. ඒ කොයි එකටත් ගැලපෙන විදිහේ. ඉතින් මේක මෙහෙම කියනවට වඩා හොඳයි නිබුදුරජාන් වහන්සේම දීපු නිදර්ශන ආශ්‍රයෙන් ප්‍රකාශ කරනකොට කියන කෙනෙක් ඔන්න බුදුරජාන් වහන්සේ ඒක හඳුන්වලා දෙනවා. මොකද්ද මේ අපන්නක ධර්මය කියලා කියන්නේ? දැන් මේ සමාජයේ එතකොට ඒ කාලෙත් තිබුණු මතයක් තමයි මේ පින්නතුන් අහලා තියෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය කියලා. ඒකට විරුද්ධ දසවස්තුක මිත්‍යා දෘෂ්ටියක් තියෙනවා. අපි මේ මිත්‍යා දෘෂ්ටිය මෙතන සඳහන් වෙන්නේ ඒකේ සඳහන් වෙනවා කාරණා 10ක් නැත නැත කියලා. නත්ති දින්නම් යත් හිටං ආදි වශයෙන් නත්ති හිටං යත් හුතං ආදි වශයෙන් ඔය පාළි වශයෙන් දැක්වෙන්නේ දාන යාග හෝම ආදීෙහි විපල විපාක නැත. හොඳ නරක කර්ම කියන දේවල් වල විපාකයක් නැත. මවෙක් පියෙක් කියලා වෙන් කරගෙන සලකන්න තරම් දෙයක් නැත. මෙලොවක් පරලොවක් කියලා දෙයක් නැත. මෞපිය සම්බන්ධයක් නැතුව ඉබේ පහළ වෙන ඔය പ്രേත දිව ආත්ම වගේ එහෙම ආත්ම භාව නැත. ඕපපාතික ආත්ම භාව නැත. තම තමන්ගේ ස්වයං අභිඥාවෙන් ලෝකේ යථා මෙලොවත් පරලොවත් දැනවා. අභිඥාවෙන් තේරුම් අරගෙන විස්තර පෙන්눔 කරලා දෙන ශාස්ත්‍රු සමන බ්‍රාහ්මණිනුත් නැත. ඔන්න ඒ කාරණා 10 ඇතුළත් නැත නැත දෘෂ්ටිය ගත්තු මිත්‍යා දෘෂ්ටි ගැනයි මේ මෙතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. එතකොට අන්න ඒක පිළිබඳව ඔන්න බුදුරජාණන් වහන්සේ විග්‍රහය දක්වන වරපන්නක න්‍යායට අනුව දැන් යම් කිසි විදියකින් දැන් මේ දෘෂ්ටිය කෙනෙකුට අහන්න ලැබුණා නැත නැත කියන එක. ඒකට හිත යනවා මේක අල්ලගන්න හිත දෙනවා. නමුත් මෙන්න මෙහෙම විමසලා බලන්නේ කියන බුදුරජාණන් යම් කිසි විදියකින් ඔකට ප්‍රතිවිරුද්ධ වූ දාන යාග හෝම ආදී විපාක ඇත. හොඳ නරක කර්ම වල විපාක ඇත ආදී ඒ සම්මාදිට්ඨිය. ඒක නම් සත්‍යය මේ අයගේ මෙන්න මේ මතය මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. අර්ක නම් යථා තත්වය නැත නැත කියන මෙන්න මේ දසවස්තුක ධර්ම ඉදිරිපත් කිරීම මිත්‍යා දෘෂ්ටියක් වෙනවා. ඒ අයගේ මිත්‍යා දෘෂ්ටියක්. ඊළඟට මේ මිත්‍යා දෘෂ්ටිය අනුව කල්පනා කරන එක මිච්ඡා සංකප්ප වෙනවා. ඒ මිත්‍යා දෘෂ්ටිය අනිත්‍යයට කියාපාන එක මිච්ඡා වාචා, මිත්‍යා වාචනයක් වෙනවා. මිත්‍යා වචනයක් වෙනවා. ඊළඟට ඒ දෘෂ්ටිය ඉදිරිපත් කිරීම ලෝකේ යම් රහතන් වහන්සේලා ඉන්නවනම් පරලෝක ගැන අවබෝධය ඇති ඒ අයගේ ධර්මයත් එක්ක ගැටෙන එකට එකහෙලා විරුද්ධ වෙන හාත්පසින්ම විරුද්ධ වාදයක් වෙනවා ඒ වගේම මේ මිත්‍යා දෘෂ්ටි අනිත්‍යයට හේතු ගැන්වීම තුලින් අසත් ධර්ම අසත් ධර්මයේ ප්‍රකාශ කිරීමක් වෙනවා. ඔන්න ඔය ආදීනෝ ටික තියෙනවා එතකොට මේ කාරණා. ඒ වගේම මේවා නිසාම ඒ අය ශීලාදී ගුණධර්ම වඩන්න පෙළඹෙන්නේ දුස්සීල බව කියලා අන්න විදිය ආදීනව රාශියක් මේ විදිය මිසදිටුවක් තුල තියෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරනවා ඊළඟට එහෙම පෙන්눔 කළා කියනවා මේක පිළිබඳව නුවණැත්තම මෙන්න මෙහිමයි කල්පනා කළ යුත්තේ විඤ්ඤෝ පුරිසෝ කියලා කියනවා විඥ පුද්ගලයා සමාජයේ සම්මතයට අනුව ඥානවන්ත පුද්ගලයා හිතල බැලිය යුත්තේ මෙහිමයි කොහොමද දැන් මේ අය කියන මේ දර්ශනය යම් විදියකින් හරිනම් ඒ අයට දැන් පරලෝක ගැන කතාවක් නැහනේ. කොයි කොයි විදියට ජීවත් වුණත් පරලෝකදී කිසි කරදරයක් වෙන්නේ නැහැ. ඒ ගැන ප්‍රශ්නයක් නැහැ. නමුත් යම් කිසි විදියකින් ඊට විරුද්ධ සම්‍යක් දෘෂ්ටිය හරිනම් මේ අය දුගතියට යනවා. මේ අය දුගතියට යනවා. ඊළඟට අනිත් පැත්තට හිතනවා ඒ වගේම. හොඳයි අපි කියමු මේගොල්ලන්ගේ දර්ශනය හරිය කියලා. ඒ හරි ගියත් මෙලොව වාසය කරන කාලය තුල නුවණැති පුද්ගලයින් මේ අය දුශීල නාස්තිකවාදීන් හැටියට ගරහනවා. මෙලොවත් ගැරහීමට ලක් වෙනවා. ඒ වගේම පරලොවදිත් දුගතියටපත් වෙනවා. ඔන්න ඔහම ඒකේ අර තුලනාත්මකව හොඳ නරක පැත්ත කිරා බලලා තීරණය කළ යුතු බවයි එතන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ. ඊළඟට ඒ විදිහටම අර අස්තික දෘෂ්ටිය පිළිබඳවත් ප්‍රකාශ කරනවා. ඔන්න ඒ නුවණැති පුද්ගලයා කල්පනා කරනවා දැන් මෙහෙම දර්ශනයකුත් තියෙනවා. දානය ආගොහම ආදී ඵල විපාක ඇත. හොඳ නරක කර්ම වල ඵල විපාක ඇත. මෙලොවක් ඇත, පරලොවක් ඇත, මවෙක් ඇත, පියෙක් ඇත කියලා. ඒ අපි දැන් ඔය කම්මස්සකතා කම්මාදිටි නමින් හඳුන්වන කර්මය තමාගේ කොට ඇති සම්මාදිට්ඨිය ගැන ඊළඟට ප්‍රකාශ කරන්නේ මේ දෘෂ්ටිය පිළිබඳව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ අර ඇත්ත වශයෙන් මෙහෙමනම් ඒතනත්තාගේ ඒ දර්ශනය සම්මාදිට්ඨියක්. ඒ කණුව ඇති කරගන්න හිතවිලි සම්මා සංකල්පයි. ඒ අණුව ප්‍රකාශ කරන වචන සම්‍යක් වාචා. ඒ කණුව ගත්තු ස්ථාවරය අර රහතන් වහන්සේලාගේ මතයට එකඟයි. පරලොවක් දන්න අය පිළිබඳව. ඒ කණුව අනිත් අයට හේතු ගන්වා යාම සද්ධර්ම සංයත්තියක්. අනේ විදිය ආනිසංස පක්ෂයක් එක පෙන්වුම් කරනවා. ඒ වගේම මේ අය සීල සම්පන්න හොඳ ජීවිත ගෙවන්න උත්සාහ කරනවා. ඉතින් යම් ආකාරයකින් අර සම්මාදිට්ඨිය සම්මාදිට්ඨිය එතන සත්‍ය වූවා හෝ නොවූවා හෝ මෙලව ඒ සම්මාදිට්ඨිය අනුව ජීවිතය ගත කරන කෙනාට ප්‍රශංසාව ලැබෙනවා. ශීලවන්ත පුද්ගලයෙක්. යටත් වෙන ශීලවන්ත පුද්ගලයෙක්. ආස්තිකවාදී පුද්ගලයෙක්. කියන ඒ විදිහට මෙලවත් ප්‍රශංසා ලැබෙනවා. ඒ වගේම මේ සම්මාදිට්ඨිය ඇත්තනම් පරලෝක සුගති තත්ත්වය ලැබෙනවා. ඔන්නම තුලනාත්මකව දැන් මේ කාලේ කියන්නේ ප්‍රතිලාභ ඒ වගේ ආනිසංශ ඒවා විමසලා බලලා නුවණින් විමසලා බලලා තීරණය කිරීමයි මෙතන මේ අපන්නක ප්‍රතිපදාව අපන්නක ධර්ම නමින් හැඳින්වෙන්නේ. මේක වටිනා කාරණයක්. මොකද මේ බොහෝ දිනාට මේ යුගයේ හැටියට පුද්ගලයෙක් කෙරෙහි ශ්‍රද්ධාව පිහිටුවා ගන්න බොහොම අමාරුයි. හැමෝටම නානාවිධ දෙගිඩියාවල් විතර්ක ඔය විදිහේ ප්‍රශ්න රාශියක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහිවත් ශ්‍රද්ධාව ඇති කරගන්න බැරි කොට අනිත් අය කෙරෙහි කෙසේනම් ශ්‍රද්ධාව ඇති කරයිද? ඉතින් අය අර තර්කයේ විතරක් මුල් කරගෙන යන්නේ. හොඳයි ඒ තර්කය ගන්නව නම් අන්න මේකයි න්‍යාය. අපන්නේක න්‍යාය. කීරලා බලන්න ඕන. මේවායේ ආදීනව පක්ෂයත් ආනිසංස පක්ෂයත්. ආනිසංස පක්ෂය වැඩිනම් අන්න ඒක අනුගමනය කිරීම. අන්න ඒකට අපි කිව්වේ හරි ගියත් හරි වැරදුනත් හරි. වැරදුනත් හරි හරි ගියත් හරි. ඒක දෙපැත්තම දෙපැත්තෙම Tamanට සැනසෙන්න ඉඩ තියෙනවා. දුක් වෙන්න ඉඩ නැහැ. ඔන්න ඒ කාරණේ එතකොට අපන්නක ධර්ම හැටියට හඳුන්වන්නේ. මේක තවත් ඈතට යනවා. නමුත් අපි ඊට කලින් මෙන්න මේ අපාණ්ඩක ධර්මය කියන එක දැන් මේ කියාපු එක හැම සමහර විට ටිකක් සංකීර්ණ නිසා මේ විදිය දේශනාවකදී හැමෝටම තීරණ ආකාරයෙන් ඉදිරිපත් කිරීම අපහසුයි. නමුත් අපේ පැරණි අලගියවන්න මුකෙවැඩි කවියා සුභාෂිතයේ මේ කාරණේ බොහොම සරල කවියකින් ඉදිරිපත් කරලා තියෙනවා. ඇතත් නැතත් පරලොව සුදානෙනි මහත හලොත්ති හේති පවුකම් නොතබාමැ සිත නැතොත් එපාර ලොව ඉන්වන අවැඩ නැත නැතොත් ඇතැයි පව් කළ හට වෙයි විපත එක තේරුම් ගන්න අපහසු වෙන්නේ මේ පින්නතුන්ට පරලොව ඇතත් නැතත් හලොත් ඉහි පව්කම් පව්කම් මැතෑරීම හොඳයි මොකද නැතොත් එපරලොව පරලොවක් නැතත් ඉන් අවඩක් වෙන්නේ නැහැ. අවඩක් වෙන්නේ නැහැ විතරක් නෙවෙයි මේ සමාජයේ සම කිසි අර කිව් විදියට ප්‍රශංසාවක්වත් ලැබෙනවා නේ මේ මිනිස්සු හොඳ ජීවිතයක් ගත කරනවා. නමුත් ඇතොත් නැතයි පව් කළහට වෙයි විපත. කාරණේ පරලොවක් තිබෙන එක නම් නැtei කියලා ගත්තු දෘෂ්ටිය තර්කය අනුව පව් කළොත් විපත වෙනවා. ওই ටිකනේ අපි මේ මෙච්චර වෙලා කිව්වේ. ඉතින් ඕකයි සාරය. ඉතින් මේ දේශනාව දිගටම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ටිකක් ගැඹුරු පැත්තටත් යන හැටියට ඔය අපන්නක සූත්‍රය. ඒවා සමහරුන්ට මේ කාලේ වයි ගැන හිතන්නවත් පෙළඹෙන්නේ නැහැ. මේ කාම ලෝකයේ විතරක් බොහෝ දෙනා දැන් මේ කාලේ කියන්නේ ඔය තර්කය ගත්තු අය ඒ අය අභිඥා ගැන වැඩි විශ්වාසයක් නැහැ. අර අපි කලින් අවස්ථාව කිව්වාගේ අභිඥාවෙන් ලබා ගන්න පුළුවන් දිවස් දිව කන්න ආදී හැම දෙයක්ම දැන් විද්‍යාවෙන් ලබාගෙන තියෙනවා. ඒක නිසා අර ඒ කියන විද්‍යාව නෙවෙයි විද්‍යාවන්ට අතීතයේ විද්‍යාවන් ශ්‍රීවිද්‍යා ආදී විද්‍යා නෙවෙයි ওই විද්‍යාවට নমස්කාර කරලා බලන කට්ටිය නේ. ඇත්ත වශයෙන්ම මේවා විශ්වාස කරන්නේත් නැහැ. නමුත් බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා මේ කාම ලෝකය මෙතර වෙන රූප අරූප කියන ඒ අබුද්ධ රජාන් වහන්සේ පමණක් නෙවෙයි ඒ ධානලාභී අතීත උත්තමයන් ඍෂිවරුන් මේ කාම ලෝකයේ ඉක්මවලා මනෝමය රූපී ධාන තත්ත්ව සමාපatti තත්ත්ව ගැන දක්වලා තියෙනවා ඊටත් එහා අරූපී සංඥාමය බුද්ධ බුදුරජාණන් වහන්සේ පාළ වෙන කාලේ ඔය අතීත යෝගීන් ඔය තත්ත්ව වලටපත් වෙලා හිටියා ඒවයි මේ කාම ලෝකයේ තියෙන සැප වගේ ඒක හිතා ගන්න බැරි උපමා කරලා තියෙන්නේ කුඩා දරුවෙක් මල මුත්‍රයක සෙල්ලම් කරනවා වගේ කාම ලෝකේ සැපත අර ඒ ධාන සුවය ගැන සලකලා බලනකොට ඉතින් ඔන්න ඒ කාරණේ ගැන මෙතෙන්දී මේ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ යම්කිසි ශාස්ත්‍රවරයෙක් කියනවා අරූප ලෝක නැත කියලා රූප ලෝක නැtei කියන්නේ නෑ ඒ අය අරූප ලෝක නැtei කියනවා ඒ කියන්නේ අර සංඥාමය අරූප తত্ত্ব නැtei කියලා තව කොටසක් කියනවා අරූප ලෝක තියෙනවා කියලා. ඔන්න ඒ දෙගිඩියා විසඳ ගන්න හැටි අර අපන්නක න්‍යායයට අනුව මේ ළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. නුවණ ඇති පුද්ගලයා කල්පනා කරනවා. යම්කිසි විදියකින් රූප ලෝකය විතරක් තියෙනවා කියලා මතේ ගත්තොත් අරූප ලෝක තියෙද්දි මට ඊට එහාට යන්න බෑ. අර මනෝමය රූප தත්ත්වයේ විතරයි ඉන්න පුළුවන්. අරූප ලෝක ඇතේ කියන මතය සත්‍ය නම් මට ඒක අනුව ක්‍රියා කළොත් ඊට වඩා උස් තත්ත්වයක් වන අරූප ඒ සමාපatti ලබා ගන්න පුළුවන්. ඔය ආකාසානං ඡායතන විඥානං ඡායතන ඒව සංඥානා සංඥාතන ආදි වශයෙන් කියන්නේ අකින්චඤ්ඤාත උසස් සමාපatti තත්ත්ව ලබා ගන්න පුළුවන්. ඒ වගේම මේ නුවණැත්ත කල්පනා කරනවා. මේ රූපය නිසා තමයි මේ දඬුමුගුරු ගැනීම කලහ විග්‍රහ නානා ප්‍රකාර ලෝකයේ තියෙන ආදීනව රාශියක් මේ රූපය මුල් කරගෙනයි තියෙන්නේ. ඒකට රූපය සමතික්‍රමණය කළා ඉක්මවලා අරූප తත්වය ලබා ගත්තාම ඒ හිතට මේ කරදර නැහැ. ඔන්න ප්‍රතිලාභ. ඒක නිසා ඒක නැත්තා. අත වශයෙන් ඒක අන්තයක් ගන්නෙත් නැහැ. දැන් ඒක බුදුරජාණන් වහන්සේ දක්වන්නේ Tamanට ප්‍රත්‍යක්ෂයක් නැති නිසා අර පළමු මතය කියාපු එක ඒක සත්‍යයි කියලා කියන්න බෑ. මේ පමණ නියම සත්‍යයයි අනිත් සියල්ල බොරුයි කියන ඒකාන්ත නිගමනයට මට පැමිණෙන්න හැකියාවකුත් නැහැ. මට ප්‍රත්‍යක්ෂ ඥානයක් නැති නිසා. මොකද්ද? අරූප ලෝක නැtei කියන මතය. අරූප ලෝක ඇtei කියන මතයත් මට මෙහෙම සත්‍යය අනිත්‍යව බොරු කියලා කියන්නත් බෑ. ඒක නට නැති නිසා. ඒ ප්‍රත්‍යක්ෂයක් නැති නිසා. නමුත් මධ්‍යස්තව විමසලා තුලනාත්මව විමසලා ආනිසංස ප්‍රතිලාභානුව කල්පනා කරලා හිතනවා මම ගන්න ස්ථාවරය මෙතෙන්දි ගන්න ස්ථාවරය දෙගිඩියාවේ පසු වෙන එක නෙවෙයි අන්න මනෝමය රූපී ඒ ලෝක විතරක් නම් තියෙන්නේ. ඒ විතරක් කියන එකට වඩා අරූප தত্ত্ব තියෙනවා කීම ඒකානුව ක්‍රියා කිරීම තුලින් මට වැඩි ආනිසංස ලබා ගන්න පුළුවන්. අන්න ඒක නිසා අර දෙවෙනි එකටයි වැඩි තැන දෙන්නේ. ඊළඟට ඒ විදිහටම ඊටත් ඉහළට යනවා. මේ කියාපු අපන්නක න්‍යාය. නෑ එතෙන්දී ඒ දෙපිළ හඳුන්වන්නේ මෙහෙමයි. කෙනෙක් කියනවා කෙනෙක් මිනිස්සෙකුට යන්න පුළුවන් ඉහළම තත්වය අරූප තත්වය පමණයි. අරූපී සංඥාමයා කියලා. අර දැන් කිව්ව විඥානං ඡායතනාදී නේව සංඥානා සංඥාතන දක්වා යන අරූප ධාන තත්ව පමණයි. එතෙන්ට එහාට යන්න බෑ. කියන මතයක් ඒක ශාස්ත්‍රයේ ප්‍රකාශ තවත් කෙනෙක් කියනවා මේ தත්වයක් ඉක්මවලා භව නිරෝධය ලබා ගන්න පුළුවන් කියලා. භව නිරෝධය කියන්නේ පින්නතුනේ නිවන. ඔන්න දැන් දෙගිඩියාව. අරූප තත්ත්වවලට වඩා ඉහළට යන්න බැරි කියන විමතේ මම ගන්නවද? අරූප තත්ත්ව ඉක්මවලා මේ සංසාර දුක ඉක්මවලා භවයෙන් ඈතර වෙලා භව නිරෝධය සලසන නිවන තියනවා කියන දර්ශනය ගන්නවද? ඔතනයි ඊළඟට දැන් තියෙන දෙගිඩියාව. එතෙන් දිනුව නැති පුද්ගලයා කල්පනා කරනවා. මේ අරූප ලෝකයක් භවයටම අයිති දෙයක්. ඇලීම් උපාදාන ඒකට කියනවා රාග උපාදාන අල්ලා ගැනීම ඒවා තුල තියෙන එකක් මේ අරූප ලෝක පව. ඒවයිත් සියුම් ඇලීම් තියෙනවා. නමුත් භව නිරෝධය කියලා දෙයක් තියෙනවනම් මට පුළුවන් දිඨේව ධම්මේ මෙලොවම පිරිනම්පා නිවන් දකින්න. අන්න එහෙම කල්පනා කරලා එතකොට ඒ ඥානවන්ත පුද්ගලයා අර අරූප ලෝක පමණක් තියෙනවා කියන ස්ථාවරය ගන්න නැතුව ඒක සමතික්‍රමණය කරලා ඉක්මවලා මේ භාවයෙන් ඈතර වීමට හැකියාවක් තියෙනවා කියන ඒ ධර්මයයි පිළිගන්න. ඔන්න එතනත් පෙන්වුවා අර නුවණැති පුද්ගලයා ගත යුතු ස්ථාවරය. ඉතින් ඔන්න ඕකෙන් දැන් අපි මේ දිග සූත්‍රයක් ක සාරාංශය මේ පින්නතුන්ට කිව්වේ. මේ කණුව හිතා ගන්න. දැන් මේ කාලයේ තියෙන ඉතින් කොටින් මම මේ සූත්‍රය අවසානයේ සඳහන් වෙන්නේ කොහොමද? අර ආපු ගෘහපතියන්ට බුදුරජාණන් වහන්සේ කිව්වේ නෑ. ඔයගොල්ලන්ට ශාස්ත්‍රවරයෙක් නැත්නම් මේ මම ඉන්නේ මගේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මගේ සරණ යන්න කියලා. එහෙම කිව්වේ නෑ. අන්නේ ඥානවන්තයෙට ගැළපෙන විදිය පුදුමාන්තමේ දේශනාවක් දුන්නා ඒකේ අවසානයේ. අර ගෘහපතියන් දුනුවන් සරණ ගියා බුදුරජාණන් වහන්සේගේ පිට ගියා. අන්න අවබෝධය තුල. මේ සූත්‍රය ඉතාමත්ම වටිනා සූත්‍රයක් මේ යුගයට. අර විදියේ සාම් ශාස්ත්‍රවරයෙක් කෙරෙහි විශ්වාසය ශ්‍රද්ධාව තබා ගන්න බැරි විදියට මේකයි බෙහෙත. ඒ අයටම ന്യാය විරෝධී නෙවෙයි ന്യാයානුකූල තර්කය අනුව අර විදියට තුලනාත්මකව සසඳල බලලා කිරා බලලා තමන්ගේ දියුණුවට උපකාර යහපතට උපකාර වන විදිය දර්ශනයක් අනුව ජීවත් වීමටයි මේ බුදුරජාණන් වහන්සේ මේ අපන්නක ප්‍රතිපදාව දැක්වුවේ. මේ අපන්නක කියන වචනය දිග ජාතකතන්තර කියන වෙලාවක් නෙමෙයි පින්නතුනි මේ වෙලාව. පින්නතුන් ජාතකතා ගැන අහලක් තියෙනවා. ජාතක පොතේ පළමුවෙම තියෙන ඔය අපන්නක සූත්‍රය. අපන්නක ජාතකයේ තියෙන්නේ මෙන්න මේ ධර්මතාවමයි කෙටියෙන් සඳහන් කළොත් බෝධිසත්ව වෙලෙන්දත් දේවදත්ත වෙලෙන්දත් කාන්තාරයක් මැදින් යනකොට මේ කාන්තාරේ මැද ඉන්න යක්ෂයින් මේ අය මරලා කන අදහසින් හොඳට වතුර තියෙන තැනක ඉඳලා එන වගේ නාලා කියලා එහෙම එන රූප වගේක් ඉදිරිපත් කරගෙන ආවහම දේවදත්ත වෙලෙන්ද එකට රැවටිලා තමන්ගේ ගල් වල තිබුණු වතුර බීසි කරලා ගියා. බෝධිසත්ව වෙනද කල්පනා කළා. හොඳයි මේක ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන්. අපි වතුර ටික අරගෙන යමු කියලා. අන්න බෝධිසත්ව වෙනද ඒකෙන් බේරුණා. වතුර බීසි කරේ නැහැ. මොනවා කාසුණුත් මේ පින්නතුන්ට අපන්න කියන වචනේ තේරුම් ගන්න පුළුවන්. ප්‍රශ්නයක් නැතුවම කාන්ත වශයෙන් Tamanට බය නැතුව අර දෙගිඩියාවක් ඇති තැන ගත හැකි තීරණයක් තමයි මෙතනින් කියවෙන්නේ. අපන්නක ප්‍රතිපදාව අනුව අපි කල්පනා කරනවා නම් ඉතින් මෙතන බුදුරජාණන් වහන්සේ අමුතුවෙන් නොකියුවත් අන්න නිවන දක්වාම අපි ඒ අපන්නක ප්‍රතිපදාව අනුව හිතලා යම් යම් තීරණ ගන්න පුළුවන්. අපේ ඇහැට පේන්නේ නැහැ කියලා ඔක්කොම ඉවත දැමීම නෙවෙයි එතන තියෙන්නේ. ඒ වායේ ප්‍රතිලාභ ගැන සලකලා බලලා තමන්ගේ ජීවන දර්ශනය. මොකද අපේ මේ කෙටි කාලය තුල අපිට විශාල දෙයක් කරන්න පුළුවන් බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. අර මේ අතන කියවන ආකාරයට මේ මුළු මහත් භව නිරෝධය කියලා කියන නිවන පවා ප්‍රත්‍යක්ෂ කරගන්න. නමුත් ඒකට මුල් වෙන්නේ දෘෂ්ටියයි. ඒකට දෘෂ්ටියවත් කෙලින් කරගන්න බැරි නම් ඉතුරු හරිය කොහොම වෙයිද? දැන් බොහෝ දෙනා මේ යුගයේ පවා සමහර විට ධර්මයේ බුද්ධ ධර්මයේ සේයාව පිට බුද්ධ ධර්මයේ හැටියට ඉදිරිපත් කරන සමහර තැන්වල තියෙන්නේ තන්න අර මිස්ස දිටුමයි. එයා පිළිගන්නේ නැහැ. දන් පින් දාන ආදී පින්කම් ඒවා මේ පහු කාලෙක ඇති කරගත්තු දේවල් ශීලාදී ගුණ ධර්ම මේ මේ පස්සේ ඇති කරගත්තු දේවල් මේවා සමාජයට ඒවා යල්පැනපු දේවල්. ඔන්න ඔය විදිහේ හිතන යුගයක් තියෙනවා. ඔය විදිහේ හිතන හිතන නැම්මක් තියෙන නැඹුරුවක් තියෙන බොහෝ දෙනා තුල. කෝ අපට පේනවා. අර වගේ പ്രേතාත්ම කොහෙද අපට පේන්නේ නැහැනේ. අපට නොපෙනෙන හැම දෙයක්ම අපි ප්‍රතික්ෂේප කිරීම බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන්නේ. අන්දයින් කියනවා නම් ඊරහඳ නැහැ කියලා. අපි ඒක පිළිගත යුතුද? ඇස් නැති අයට ඒව පේන්නේ නැහැ. නමුත් ලෝකේ කොතිකුත් කොතිකුත් කියලා කියන්න බෑ. ඒ අත්වාසයෙන් සුළු ප්‍රමාණයක් වෙන්න පුළුවන්. ඒකයි අර සම්මාදිට්ඨිය ඉඩ තියලා තියෙන්නේ. ලෝකේ ඉන්නව ශ්‍රමණ බ්‍රාහ්මණීන් අර විදිහේ තත්ත්ව ලැබලා පරලොවක් තිබෙනවයි කියලා දන්න. ඒකට අර තමන්ගේ එක තනි මතය අරගෙන අත්වනෝ මතිකව වැරදි තර්ක න්‍යායෙන් ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කළා, හාසයට ලක් කළා. පහර ගහලා කරොත් අන්න කරන්නේ තමන්ගේම ප්‍රඥා හිස කපා හැලීමක්. ඒකයි කියන්නේ අර දැනුවත්කම, පඬිත්කම, උපාධිය ඒවා සමහර විට තමන්ගේම අනර්ථය පිණිස හේතු වන්නේ එනවා කියලා. සමහරට ඒ විදිහේ දෙයක් ගැන උපාධි ක්‍රාන්තියක් ලිව්වොත් ලොකු උපාධියක් ලැබේ මේ කාලේ තියෙන චින්තන නඟුරු අනුව. ඒ වගේම පොතත් විකිනේ. නමුත් අන්න අර මොකද්ද වෙන්නේ? අන්න අර මක්කලි ගෝසාලගේ කතාවේ වගේ විශාල පිරිසකට අර මාළු රාශියකට ගම්මෝයේ දාපු දැලකට අහු වෙනවා වගේ අර කියාපු උගතගේ පොතට යට වෙලා අසරණ මිනිසෙන් රාශියක් මිත්‍යා දෘෂ්ටියේ බැඳෙනවා. මොන විදියට අර කිව්වා අපි එක පැත්තකින් කිව්වා භෞතික විද්‍යා නැඹුරුව නිසා පරිසර දූෂණයක් ගැන අපි කතා කරන බොහෝ විට බාහිර පරිසර දූෂණයක් ගැන මානසික පරිසර දූෂණ ගැන වැඩි දෙනෙක් කතා කරන්නේ නැහැ. ඒකයි මේ අපි දැන් මෙතෙන්දි මතු කරන්නේ. මානසික පරිසර දූෂණයට හේතු වෙන්නේ අන්න අර වගේ මිස දිටුයි. මක්කලි ගෝසාල, පූර්ණ කස්සපාදීන් ශාස්ත්‍රුන් වශයෙන් පෙනී සිටමින් විශාල පිරිසකට ඒ විදිහේ වැරදි දර්ශනයක් ඉදිරිපත් කිරීම නිසා ලක්ෂ කෝටි ජනතාවක් අපායට යන්නේ නැති. ඒකට අන්න ඒක අනුගමනය කරමින් අපි අපේ මේ ඇහැට පේන්නේ මේවා කොහොමද වෙන්නේ කියලා ඒ න්‍යාය විරෝධී තර්ක උපකාර කරගෙන ඒවා හාස්‍යයට ලක්වමින් බැහැර කරමින් බුද්ධ ධර්මයට පහර ගහමින් පරලොවක් නැtei කියන ආදී දෘෂ්ටිගත එතෙන්දිත් වෙන්නේ අන්න මානසික පරිසන දූෂණයක්. ඇත්ත වශයෙන්ම මේකේ ප්‍රතිඵලය තමයි අපිට මේ ඉදිරි પરම්පරාවල බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන මූලික ප්‍රස්තුතියන් පවා පිළිගන්න සූදානම් මේ තත්ත්වයක් නවීන අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවා තිබෙනවා. ඒවා ඒ තැන දෙන්න යන අර විචාරාත්මක ආකල්පේ නමින් අලුත් මත අලුත් සොයා ගැනීම අලුත් නිෂ්පාදන ඒ අලුත් කමින් පමණක්ම පිළිගත හැකි වෙන්නේ නැහැ. පැරණි වුණ පමණින් අහක දාන්නවත් බෑ. අලුත් වුණ පමණින් පිළිගන්නවත් බෑ. නුවණැත්තට ගත යුතු මක්‍රියා මාර්ගය අර අපන්නක වශයෙන් අපි දක්වලා තියෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන මේ බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙනවා. ඒ වගේම ඇතම් කෙනෙක් කල්පනා කරනවා අන්න අර කියාපෝ අපිට ඒකට පඬිත ගම නෙවෙයි අර කිව්වා කි පඬිත වගේ දෙයක්. දැන් අපි සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පමණයි කියලා. ඒකත් බොහෝ දෙනා පටලවාගත්තු දෙයක්. දැන් මෙතෙන්දිම පැහැදිලි වෙනවා. කම්මසකතා සම්මාදිටියටත් තැනක් තියෙනවා. සසර යනවනම් සසර දිගට යනවනම් අර නාස්තික වාදය ගත්තොත් අපාය ආදී තැන්වලයි ළඟින්න වෙන්නේ. කම්මසකතා සම්මාදිට්ඨි කියලා කියන්නේ කර්මය තමාගේ කොට ඇති කම්මයක් දෘෂ්ටියයි. ඒකට තමයි අර දන් දීම ආදී හොඳ නරක ආදී ඵල විපාක තිබෙනවා. මාවට පියාට උපස්ථාන කිරීමේ මෙලොවක් ඇත පරලොවක් ඇත ඒ කියාපු ස්ථාවරය ඒ කියාපු ප්‍රස්තුතයන් පිළිගැනීම තුලින් ගන්න ක්‍රියාමාර්ගය ඒ අර සම්මාදිට්ඨිය අනුව ජීවත් වීම තුලින් තමයි සංසාරේ දුගතියට නොගින් සුගතියට යන්න පුළුවන් වෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන දැන් අර කුසල අකුසල විග්‍රහය පින් පව් පිළිබඳ විග්‍රහය මේ අනුවණින් කල්පනා කරන්න ඕන. ලෝක සම්මත කුසල කුසල කියන වචනේ සාමාන්‍ය අර්ථය ගත්තොත් දක්ෂකම. ලෝක සම්මත දක්ෂකම නම් කෛරාටිකකමට ළඟයි. දැන් අර පිලාගේ පිලාගේ ගෝලයාගේ ඒ වගේ දක්ෂකම් ඉතින් ඇත්ත වශයෙන් ඔය ලොකු දේවල් නෙමෙයි. පිලාගේ ගෝලයාගේ දක්ෂකම එයාගේ නීතිඥකම ඒ සීමාව දැනගත්තා අර අන්තිමට තේරුම් ගත්තා අර විදිය භයානක විපාක වලට පැමුණා. ඉතින් ඒක නිසා අපි කල්පනා කරන්න ඕනේ මේ සම්මසගතා සම්මාදිට්ඨිය වැදගත් දෙයක්. කණු අපේ චර්යාව සකස් කර ගැනීමෙන් තමයි ශීලාදී ගුණධර්ම පිරීමෙන් සමාධියට දොර ඇරෙනවා. සමාධිය දිනු කර ගැනීමෙන් තමයි සමාධියේ පිහිටලයි ප්‍රඥාව දිනු කර ගන්න පුළුවන් වන්නේ. මුලදිම අතහැරියොත් නාස්තික දෘෂ්ටියක් අරගෙන මෙලොවක් පරලොවක් නැත. පින්පව් ආදියක් නැත. කියලා ගත්තොත් එයාට දිනුවක් නැහැ. කොට කුසල අකුසල විග්‍රහය ධර්මයේ දක්වන්නේ මේ පිනතුන් කොටි උත්හාල ඇති. අකුසල් මුල් කියන්නේ ලෝභ දෝෂ මෝහ. කුසල් මුල් කියන්නේ අලෝභ අදෝස මෝහ. අලෝභ අදෝස මෝහ කියන්නේ ලෝභයෙන් වෙන්වීමට උත්සාහ කිරීමම. එතන අලෝභය සම්පූර්ණයෙන්ම ලෝභය නැති වුණා නෙවෙයි. මොන දෙපැත්ත. ඒක අනුව යන දේවල් තමයි ඉතින් ඔය ඊළඟට ඔය පස් පව් දස අකුසල් ආදී වශයෙන් දස කුසල් දස කුසල් එහෙම දක්වලා තියෙන්නේ. ඒ විග්‍රහයන්ට ඉඩ තියෙන්නේ අන්න අර සම්මාදිට්ඨිය තුලයි. නමුත් ගැඹුරුන් ගත්තාම දුකක් දුකේ හටගැන්මක් දුකෙහි නිරෝධයක් දුක නිරෝධ කරන මාර්ගයක් කියන ඒ චතුරාර්ය සත්‍ය තියෙනවා කර ලෝකෝත්තර වශයෙන්. නමුත් මේ දෙකම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේවල් පහු කාලික එකතු කරපු දේවල් නෙවෙයි. එක වරදවල ගන්න නරකයි. භවයේ ඉන්න තාක් අන්න අර තමන්ගේ දුගති මාර්ගය ඉවත් කරලා සුගති මාර්ගයට යාමට උපකාර වෙනවා දසවස්තුක සම්මාදිට්ඨිය. කම්මසකතා කම් සම්මාදිට්ඨිය. සත්‍යයෙන් කර්මයන් කෙරෙන්න පෙළඹෙන්නේ. මමිය මාගේ කියන ස්ථාවරය තියෙන තාක් ඒක පිළිගන්න වෙනවා. තමන් ගත්තු වගකීමට තමන්ට උත්තර දෙන්න වෙනවා. මමිය මාගේ කියලා හිතාගෙන කරපු දේවල් වලට තමන්ට විපාක විඳින්න වෙනවා. ඒ නිසා ඒක ප්‍රතික්ෂේප කරලා හරියන්නේ නැහැ. ඒක ඉක්මවන අවස්ථාවක් තිබෙනවා ඒක ලෝකෝත්තර වශයෙන්. ඒක ගැඹුරු කොටස. එතකොට ඒකෙම පිහිටලා අර ටික අතහැරීම එතෙන්ට යන්න බැරි වෙන ඉනිමගත් අතහැරීම වගේ. ඉනිමට නගින්න කලින් ඉනිමග තල්ලු කරලා දැමීමක් වගේ දෙයක්. ඒ නිසා අපි කල්පනා කරන්න ඕන අර විදිය දැඩි දෘෂ්ටි වලට යන්නේ නැතුව බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ මෙන්න මේ ඒක තමයි අපි කලින් අවස්ථාවලත් විග්‍රහ කළේ. අර මේ කියාපු දසවස්තුක සම්මාදිට්ඨිය හඳුන්වන්නේ සාසවා පුඤ්ඤ භාගියා උපදිවේ පක්කානමි. ආශ්‍රව සහිතයි කාරණේ ඇත්ත. පුඤ්ඤ භාගියා පින් පැත්තට නැඹුරුයි. පව් පැත්තට නෙවෙයි. ඒක හොඳයි. පුඤ්ඤ භාගියා. උපදි වේපක්කා. එතන උපදි කියලා කියන්නේ අන්න භවයේ හොඳ ආත්ම භාව සංඝයා වහන්සේ කෙනෙකුට පවා තමන්ගේ ජීවිතය ගෙවණ යන්නට අර අතීතයේ සඳහන් වෙනවා ලෝසක හාමුදුරන්ට ඒ යම්කිසි අපාප කර්මයක් නිසා අවසාන අවස්ථාව දක්වා හරියට දානෙවත් ලැබුන්නේ නැහැ. ඒ විදිහේ ගැහැටක් නැතුව ජීවත් වෙන්න උපකාර වෙන. පුඤ්ඤ භාගියා උපදිවේපක්ක උපදිවිපාක දෙනවා. හොඳ හොඳ ආත්ම භාව ලබා දෙනවා. ඒක ප්‍රතික්ෂේප කරලා බෑ භවය ගැන ගන්න කෙනා. නමුත් ඒක සමතික්‍රමණය කරන తත්වය තමයි චතුරාර්ය සත්‍ය තුල තියෙන්නේ. අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා ආර්යයි ආශ්‍රව රහිතයි අනාශ්‍රවයි ලෝකෝත්තරයි ලෝකයෙන් එතර වුණු අවස්ථාව එතන පින්නම් කරන්නේ. ලෝකයෙන් එතර වෙන මාර්ග චිත්තය කියලා කියන ඒ මාර්ගයට අයිති එකක් ඒක. ඒකට ලෝකෝත්තර මාර්ගයට අයිති එකක්. ඒ පරාතකටවත් නොගිය එක්කෙනෙක් අල්ලගෙන ඒ දෘෂ්ටියේ පිහිටලා අර කම්මස්සගතා සම්මාදීට ප්‍රතික්ෂේප කළොත් අන්න යාට වරදින තැන. ඒක නිසා අපි කල්පනා කරන්න ඕන මේ ධර්මයේ පිළිබඳව ධර්මයේ දැක්වෙන විවිධ කාරණා විග්‍රහ කරන්නට යාමේදී අන්න අර බාලයාගේ தત્ත්වය ඉවත් කරලා විඤ්ඤෝ පුරුෂ කියලා බුදුරජාණන් වහන්සේ දක්වලා තියෙන කාරණා කාරණානුව විග්‍රහ කරලා තේරුම් ගන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් පින්නතිකුට. ඒ අය ශ්‍රද්ධාව දුර්වලකමක් හැටියට සලකනවා නම් අන්න එහෙනම් මේ නුවණින් කල්පනා කළා. මේ විදිහට කිරා බලලා යම්කිසි ස්ථාවරයක් ගත යුතු බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක් දැකලා ධර්මය අහලා ශ්‍රද්ධාව ඇති කරගන්නේ ඒත් යම් කිසි සංසාරයකට ගැලපෙන අන්දමට සකස් වීමක් ඇති අය පමණයි. හැමෝටම බෑ ඒක. බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණු කොතෙකුත් අය ඉන්නේ නැති. එයාට අරච්චර ලෝකේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ හඳුන්වලා දීලා තර උපකාජීවකයා එක වෙන්න පුළුවන් කියලා හැරිලා ගියානේ. අන්තිමට මට්ටු වෙලා ආයිත් ආවේ. බුදුරජාණන් වහන්සේට තමන් වහන්සේ හඳුන්වලා දෙන්න සිද්ධ වුණ සමහර අවස්ථා ඒත් පිළිගත්තේ. හොඳයි එහෙම යම් කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ දර්ශනයෙන් දේශනාවක් අහලා මේ ශ්‍රද්ධාව ඇති වුණා නම් ඊයට වැඩ පහසුයි. මොකද මේ ශ්‍රද්ධාව ඇති කරගත්තේ නිසිතන නිසා. ඇත්ත තමයි අනිසිසන වැරදි විදිහට ශ්‍රද්ධාව ඇති කරගත්තොත් එයා එතනම විනාශයි. නමුත් ශ්‍රද්ධාව ඉවත දැමිය යුතු දෙයක් නෙවෙයි. මොකද ඒකට හේතුව ශ්‍රද්ධාව අනුමයි වීරිය මතුවෙන්නේ. වීරිය අනුමයි සතිය දෙන්නේ. සතිය තහවුරු වෙනකොටයි සමාධිය එන්නේ. සමාධිය උපකාර කරන්නේ නැහැ ප්‍රඥාවෙන්. එතකොට සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම දිනු කරගන්න බලාපොරොත්තු වෙනවනම් තුන්රුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගන්න ඕන. දැන් අර සාලානුවර බ්‍රාහ්මණ ගෘහපතියන්ට අමුතුවෙන් කිව්වේ නැත් අධේශනාලිවර වෙනකොට අන්න බුදුරජාණන් වහන්සේ හඳුනගත්තා ශ්‍රද්ධාව ඇති කරගත්තා. අපටත් කියන්න තියෙන මේ පින්නතුන්ට ඒකයි. එතකොට මේ විවිධ මති මතාන්තර දෘෂ්ටිවාද පැතිරෙන යුගයක් ධර්මයේ නාමයෙන් ශාසනයේ නාමයෙන් නානාවිධ මිසදිටු තියෙන ඒ අර දැලට බොහොම මාළු අහු වෙනවා. නමුත් අපි නුවණින් කල්පනා කරලා අර කියා බුදුරජාන් වහන්සේ මතු කළ දුණු අපන්නක න්‍යාය අනුව බාල තත්ත්වයෙන් මිදිලා නියම පඬිත තත්වයටපත් වෙන්න උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට මේ ආද වටිනා දවසේ මේ පින්වත් පිරිසත් නුවණින් කල්පනා කළා. තම තමන්ගේ ලොකු කම් ඒ ඔක්කොම ඉවත දාලා මේ අවස්ථාවේ මේ ආද දවසේ ශීලාදී ගුණ ධර්ම අයන්නෙන් පටන් ගන්න කියන අවබෝධය ඇතිව ශීලාදී ගුණ ධර්ම පිරීමේ පරමාර්ථය ඇතිව බොහෝ දෙනෙක් ඒ පොහොය අට සිල් දස සිල් ආදී සමාදන් වෙලා තමන්ගේ වටිනා දවස මේ විදිහට ගත කළා. ඒකට මේ තුලින් මේ පින්නතුන් බලාපොරොත්තු වෙන අපි මේ භවයේ ජාති ජරා ව්‍යාධි මරණ ආදී දුක් සහිත මේ සංසාරයේ ඊතරමින් අපි බලාපොරොත්තු වෙනවා නම් ගායුත්තේ සීල සමාධි ප්‍රඥා කියන මාර්ගය තුලත් ඒකට ඒකට අදාළ යම් කාරණා මේ දේශනාව තුලින් මේ පින්නතුන්ට එකතු කරගන්න පුළුවන් වුණා නම් අද දින පිරු සීලෙන් කළ භාවනාවෙන් මේ අසුබණි තමන්ගේ නිවනට උපකාර වන මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම කොට නගා ගැනීම යම් ප්‍රමාණයකට මේවා උපකාර වුණා කියලා හිතෙන. ඒ හැම එකක්ම උපකාර කරගෙන උපනිෂ්ඨය කරගෙන මේ පෙන්න තුනුත් කල්යාණ මිත්‍ර ආශ්‍රය පිහිට කරගෙන හැකිතාක් ඉක්මනින් ශාසන අන්තර්දානයට කලින් මේ අති භයානක සංසාර දුකෙන් මිදිලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බලපතිවේදී උතුම් මහා මහණන් සාක්ෂාත් කර ගැනීමට මේ ධර්ම දේශනාවත් උපකාර කරනවා ප්‍රාර්ථනා කරනවා වගේම විශ්වයේ යම් තාක් අවීචී සිට අකනිටා දක්වා වූ තා සත්තු කෙනෙක් ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයමේ කුසලයන් අනුමෝදන් වෙන්න බලාපොරොත්තු වෙන ඒ අනුමෝදන් වීම තුලින් යලගේ උතුම් ධර්ම ප්‍රාර්ථනා අනුව සසර දුක් කෙලවර කළ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් මහා මහණිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා ප්‍රාර්ථනා කරගන්නවා මේ විදිහට ගාථා කියන්නේ. හිතාවතා චම්හි සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුච්ඡන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දීවානාගා මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු දුක්ඛපත්තානි දුක්ඛා භයපත්තානි භය සෝකපත්තානි සෝකා මුන්තු සම්බේ නිපාඤ්ඤෝ दुःखपत्ता जनि भय शोकपत्ता जनि शोका हन्तु सभ्ये पाणिनो दुःखपत्ता जनि दुःखा भयपत्ता जनि भय शोकपत्ता जनि शोका हन्तु सभ्ये पाणिनो इमिना पुण्यकम्मेन मामे बालसमागमो පුඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ පුඤ්ඤා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සෝත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සෝත්ථි භවන්තු තේ අභිවාදන සීලිස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වර්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti නීවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජති පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න